බාලපඬිත සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකස්ස ආරාමේ తත්‍ර කෝ භගවා බික්ඛෝ ආමන්තේසි බික්ඛවෝති බදන්තේ සිතේ බික්ඛෝ භගවතෝ පච්චස්සෝසුම් භගවා ඒතදවෝච තීනමානි භික්ඛවේ බාලස්ස බාල ලක්ඛනානි බාල නිමිත්තානි බාල පදානානි කතමානි තීනේ එද භික්ඛවේ බාලෝ දුච්චින්තිත චින්තේච හෝතේ දුබ්භාසිත භාෂේච දුක්ඛත කම්මකාරේච නොචේතං භික්ඛවේ බාලෝ දුච්චින්තිත චින්තේච අබවිෂ්ඨ දුබ්භාෂිත භාෂේච දුක්ඛත කම්මකාරේච කේනනම් පණ්ඩිතා ඥානෙයොම් බාලෝ අයං බවං අසක්පුරිසෝති යස්මාචකෝ භික්ඛවේ බාලෝ දුච්චින්තිත චින්තේච හෝති දුබ්භාෂිත භාෂේච දුක්ඛත කම්මකාරේච තස්මානම් පණ්ඩිතා ඥානන්තේ බාලෝ අයං භවං අසක්පුරිසෝති සකෝසෝ භික්ඛවේ බාලෝත්ති විදං දිත්තේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති සචේ භික්ඛවේ බාලෝ සභායං වා නිසින්නෝ හෝති රතියාය වා නිසින්නෝ හෝති සිංහාටකේ වා නිසින්නෝ හෝති තත්‍රචේ ජනෝ තජ්ජන් තස්සාරුප්පං කතං මන්තේතේ සචේ දෙක්කවේ බාලෝ පානාති පාතේ හෝති අදින්නාදායි හෝති කාමේසු මිච්ඡාචාරේ හෝති මුසාවාදී හෝති සුරාමේරය මජ්ජපමාදට්ඨායි හෝති තත්‍ර භික්ඛවේ බාලස්ස එවං හෝති යං කෝ ජනෝ සජ්ජන් තස්සාරුප්පං කතං මන්තේතේ සංවිජ්ජන්තේ තේච ධම්මා මයි අහංච තේසෝ ධම්මේසෝ සම්දිස්සාමි ඉදම් දෙක්ඛවේ බාලෝ පඨමන් දෙක්ඛේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේතේ පුනච පරම් භික්ඛවේ බාලෝ පස්සති රාජානෝ චෝරම් ආගුචාරින් ගහෙත්වා විවිධා කම්මකාරණාකාරෙන්තේ කසාහි පේත්තාලෙන්තේ වෙත්තේහි පේතාලෙන්තේ අද්ද දණ්ඩකේහි පේතාලෙන්තේ හත්තම්පේ චින්දන්තේ පාදම්පේ චින්දන්තේ හත්ත පාදම්පේ චින්දන්තේ කන්නම්පේ චෙන්දන්තේ නාසම්පේ චෙන්දන්තේ කන්නනාසම්පේ චෙන්දන්තේ බිලංගතාලි කම්පේ කරොන්තේ සංඛමුණ්ඩි කම්පේ කරොන්තේ රාහුමුඛම්පේ කරොන්තේ ජෝතිමාලි කම්පේ කරොන්තේ හත්ථ පඤ්ඤෝති කම්පේ කරොන්තේ ඒරක වත්ති කම්පේ කරොන්තේ චීරක වාසිකම්පේ කරොන්තේ ඒනේය කම්පේ කරොන්තේ බලිසමංසේ කම්පේ කරොන්තේ කහාපන කම්පේ කරොන්තේ කාරාපතච්චේ කම්පේ කරොන්තේ ඵලෙක පරිවත්තේ කම්පේ කරොන්තේ පලාලපේට කම්පේ කරොන්තේ තත්තේන පේතේලේන ඕසින්චන්තේ සුනකේ හිතේ කාදාපෙන්තේ ජීවන්තම්පේ සෝලේ උත්ථාසෙන්තේ අසිනාපේ ශේසංචින්දන්තේ තත්‍ර බික්කවේ බාලස්ස එවං හෝති යථාරෝපානං කෝ පාපකානං කම්මානං හේතු රාජානෝ චෝරං ආගුචාරින් ගහෙත්වා විවිධා කම්ම කාරණා කරොන්තේ කසාහි පේතාලෙන්තේ වෙත්තේහි පේතාලෙන්තේ අද්ද දණ්ඩකේහි පේතාලෙන්තේ හත්තම්පේ චින්දන්තේ පාදම්පේ චින්දන්තේ හත්ථ පාදම්පේ චින්දන්තේ කන්නම්පේ චින්දන්තේ නාසම්පේ චින්දන්තේ කන්නනාසම්පේ චින්දන්තේ බිලංගතාලි කම්පේ කරන්තේ ශංක මොණ්ඩේ කම්පේ කරන්තේ රාහුමුඛම්පේ කරොන්තේ ජෝතිමාලිකම්පේ කරොන්තේ හත්ත පජ්ජෝතිකම්පේ කරොන්තේ ඒරකවත්තිකම්පේ කරොන්තේ චීරක වාසිකම්පේ කරොන්තේ ඒනෙය්‍ය කම්පේ කරොන්තේ බලි සමන්සේ කම්පේ කරොන්තේ කහාපන කම්පේ කරොන්තේ කාරා පතච්චි කම්පේ කරොන්තේ පලෙග පරිවත්ති කම්පේ කරොන්තේ පලාල පෙට්ටි කම්පි කරොන්තේ තත්තේන පේ තේලේන ඕසින්චන්තේ සුනකේහි පේ කාදාපෙන්තේ ජීවන්තම්පේ සෝලේ උත්සාසෙන්තේ අසිනාපිසේ සංචින්දන්තේ සංවිජ්ජන්තේ තේච ධම්මාමයි අහංච තේසෝ ධම්මේසෝ සම්දිස්සාමේ මංචේති රාජානෝ ආජානෙය්‍යුම් මම්පේ රාජානෝ ගහෙත්වා විවිධා කම්මකාරණා කරෙය්‍යොං කසාහෙපේ තාලෙය්‍යොං වෙත්තේ හිපේ තාලෙය්‍යොං අද්ද දණ්ඩකේ හිපේ තාලෙය්‍යොං හත්තම් පේ චෙන්දෙය්‍යොං පාදම් පේ චෙන්දෙය්‍යොං හත්ත පාදම් පේ චෙන්දෙය්‍යොං කන්නම්පේචෙන්දේයොං නාසම්පේචෙන්දේයොං කන්නනාසම්පේචෙන්දේයොං බිලංගතාලේ කම්පේ කරේයොං සංකහ මොණ්ඩේ කම්පේ කරේයොං රාහුම කම්පේ කරේයොං ජෝතිමාලේ කම්පේ කරේයොං හත්ථ පඤ්ජෝති කම්පේ කරේයොං ඒරක වත්ති කම්පේ කරේයොං චීරක වාසි කම්පේ කරේයොං ඒනෙය්‍ය කම්පේ කරෙය්‍යොං බලිසමංසේ කම්පේ කරෙය්‍යොං කහාපන කම්පේ කරෙය්‍යොං කාරාපතච්චේ කම්පේ කරෙය්‍යොං ඵලෙග පරිවත්ති කම්පේ කරෙය්‍යොං පත්තේන පේතේලේන ඕසින්චෙය්‍යොං සුනකේ හිතේ කාදාපෙය්‍යොං ජීවන් සම්පිසෝලේ උත්තාසෙය්‍යොං අසිනාපිසේ සංචින්දෙය්‍යොන්තේ ඉදම්පි බෙක්ඛවේ මාළෝ ဒ ුතියං දිත්තේව ධම්මේ දුක්ඛං දෝමනස්සං පටිසංවේදේති පුනච පරම් බෙක්ඛවේ බාලං පේඨ සමාරෝල්හං වා මංච සමාරෝල්හං වා චමාය වා සේමානම් යානිස්ස පුබ්බේ පාපකානේ කම්මානේ කතානේ කායේන දුච්චරිතානේ වාචාය දුච්චරිතානේ මනසා දුච්චරිතානේ තානිස්ස සම්හි සමයේ ඕලම්බන්තේ අජ්ජෝලම්බන්තේ අබේපලම්බන්තේ සේයතාපි බෙක්කවේ මහන්තානම් පබ්බත කෝටානං ඡායා සායන්න සමයම් පටවියා ඕලම්බන්තේ අජ්ජෝලම්බන්තේ අබේපලම්බන්තේ ඒවමේව කෝ භික්ඛවේ බාලං පීඨ සමාරෝල්හන් වා මංච සමාරෝල්හන් වා ඡමාය වාස්සේමානම් යානිස්ස පුබ්බේ පාපකානේ කම්මානේ කතානේ කායේන දුච්චරිතානේ වාචාය දුච්චරිතානේ මනසා දුච්චරිතානේ තානිස්ස සම්හි සමේ ඕලම්බන්තේ අජ්ජෝ ලම්බන්තේ අබිප්පලම්බන්තේ తත්‍ර භික්ඛවේ බාලස්ස එවං හෝති අකසන් වචමේ කල්යාණං අකතං කුසලං අකතං බේරොත්ථානං කතං පාපං කතං ලොද්දකං කතං කිද්දසං යාච හෝතේ අකත කල්යාණානං අකත කුසලානං අකත බේරොත්ථානං කතපාපානං කතලොද්දානං කතකිම්බිසානං ගතේ සංගතෙන් පෙච්ච ගච්ඡාමේතේ සෝසෝචතේ කිලමතේ පරිදේවතේ උරස්ථාලෙන් කන්දතේ සම්මෝහං ආපජ්ජතේ ඉදම් පිකෝ භික්ඛවේ බාලෝ තතියන් දෙට්ඨේව ධම්මේ දුක්ඛං දෝමනස්සම් පටිසංවේදේති සකෝසෝ භික්ඛවේ බාලෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස බේදා පරං මරණා අපායන් දුග්ගතින් විනිපාතං නිරයන් උපපජ්ජතේ යං කෝ සම්බික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය ඒකන්තං අනිච්ඡං ඒකන්තං අපන්තං ඒකන්තං අමනාපන්තේ නිරයමේ වේතං සම්මා වදමානෝ වදෙය්‍ය ඒකන්තං අනිච්ඡං ඒකන්තං අකන්තං ඒකන්තං අමනාපන්තේ යාවංචිදම් වික්කවේ උපමාපේන සෝකරායාව දුක්ඛා නිරයාතේ එවං උත්තේ අඤ්ඤතරෝ බික්ඛු භගවන්තං ඒතදවෝච සක්කාපනමේ බන්තේ උපමං කාසොන්ති සක්කා බික්ඛෝති භගවා අවෝච සේයතාපි බික්ඛෝ චෝරං ආගුචාරින් ගහෙත්වා රඤ්ඤෝ දස්සෙය්‍යොන් අයං කෝ දේව චෝරෝ ආගුචාරේ ඉමස්සයන් ඉච්ඡසේත් තන් දණ්ඩං පනේ හේතේත් සමේනං රාජා එවං වදෙය්‍ය ගච්ඡත බෝ ඉමං පුරිසං පොබ්බන්න සමයං සත්‍ති සතේන හනතාතේ තමේනම් පොබ්බන්න සමයං සත්‍ති සතේන හනෙය්‍යොම් අත රාජා මජ්ජන්තික සමයං එවං වදෙය්‍ය අම්බෝ කතං සෝ පුරිසෝති තතේව දේව ජීවති තේ තමේනං රාජා එවං වදෙය්‍ය ගච්ඡත බෝතං පුරිසං මජ්ජන්තික සමයං සත්‍ය සතේන හනතාති තමේනං මජ්ජන්තික සමයං සත්‍ය සතේන හනේයොම් අත රාජා සායන්න සමයං එවං වදෙය්‍ය අම්බෝ කතං සෝ පුරිසෝති තතේව දේව ජීවතේති තමේනං රාජා එවං වදෙය්‍ය ගච්ඡත බොත් තං කුරිසං සායන්න සමයං සත්‍ය සතේන හනතාතේ තමේනං සායන්න සමයං සත්‍ය සතේන හනෙය්‍යොම් තං කිං මඤ්ඤත බික්ඛවේ අපේනසෝ පුරිසෝත්තේ හේ සත්‍ය සතේ හේ අඤ්ඤමානොත් තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදීතාති ඒකිස්සාපි බන්තේ සත්‍තියා අඤ්ඤමානෝ පුරිසෝ තතෝ නිදානං දුක්ඛං දෝමනස්සං පටිසංවේදීත කෝපනවාදෝ තේහි සත්‍ය සතේයේතේ අතකෝ භගවා පරිත්තං පානිමත්තං පාසානං ගහෙත්වා බික්ඛෝ ආමන්තේසේ තංකින් මඤ්ඤත බික්ඛවේ පතමෝනකෝ මහන්තතරෝ යෝචායන් මයා පරිත්තෝ පානිමත්තෝ පාෂානෝ ගහිතෝ යෝච හිමවා පබ්බත රාජාති අප්පමත්තෝ කෝ අයං බන්තේ භගවතා පරිත්තෝ පානිමත්තෝ පාෂානෝ ගහිතෝ හිමවන්තං පබ්බත රාජානං උපනිදාය සංකම්පේන උපේතේ කලභාගම්පේන උපේතේ උපනිදෙම්පේන උපේතේතේ ඒවමේව කෝ භික්ඛවේ යං සෝ පුරිසෝති හි සත්‍ය සතේ හි හඤ්ඤමානෝ තතෝ නිදානම් දුක්ඛං දෝමනස්සම් පටිසංවේදේතේ සංනේරයිකස්ස දුක්ඛස්ස උපනිදාය සංකම්පේන උපේති කලබාගම්පේන උපේති උපනිදෙම්පේන උපේති තමේනම් වික්ඛවේ නිරේපාලා පංචවිද බන්ධනං නාම කාරණං කරොන්ති තත්තං අයෝකේලං අත්තේ ගමෙන්ති පත්තං අයෝ කේලං ဒ ුතියේ හත්තේ ගමෙන්ති පත්තං අයෝ කේලං පාදේ ගමෙන්ති පත්තං අයෝ කේලං ဒ ුතියේ පාදේ ගමෙන්ති පත්තං අයෝ කේලං මජ්ජේ උරස්මින් ගමෙන්ති සෝතත් දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාව නතං පාපං කම්මං බ්‍යන්තේ හෝති තමේනම් භික්ඛවේ නිරයපාලා සංවේෂෙත්වා කෝඨාරේතේ තච්ඡන්තේ සෝතත්ත දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නචතාව කාලං කරෝති යාවන සම්පාපං කම්මං බ්‍යන්ති හෝති තමේනම් භික්ඛවේ නිරේපාලා උද්ධපාදං අදෝසිරං ගහෙත්වා වාසේහි තච්ඡන්තේ සෝතත් තේයාලම් යාවන සම්පාපං කම්මං ව්‍යන්තේ හෝති තමේනම් භික්ඛවේ නිරේපාලා රතේ යෝජෙත්වා ආදිත්තාය පඨවියා සම්මජ්ජලිතාය සජෝති භූතාය සාරෙන්තිපි පච්චාසාරෙන්තිපි සෝතත්ත පේයාලම් යාවනතම් පාපං කම්මං යන්ති හෝති තමේනම් භික්ඛවේ නිරයපාලා මහන්සං අංගාර පබ්බතං ආදිත්තං සම්පජ්ජලිතං සජෝති භූතං ආරෝපෙන්ති පි ඕරෝපෙන්ති පි සෝතත්ථ දුක්ඛා තිප්පා කටුකා වේදනා වේදේති නච තාවකාලං කරෝති යාවන සම්පාපං කම්මං දන්ති හෝති තමේනම් වික්ඛවේ නිරේපාලා උද්ධපාදං අදෝශිරං ගහෙත්වා සත්තාය ලෝහකුම්භියා පක්ඛිපන්තේ ආදිත්තාය සම්පජ්ජලිතාය සජෝති භූතාය සෝතත්ථ පේනොද්දේහකං පච්චති සෝතත්ථ පේනොද්දේහකං පච්චමානෝ සකිම්පි උද්ධං ගච්ඡති සකිම්පි අදෝ ගච්ඡති සකිම්පි තිරයං ගච්ඡති සෝතත්ථ දුක්ඛාතිප්පා කටුකා වේදනා වේදේති නච තාව කාලං කරෝති යාවන සම්පාපං කම්මං ධ්‍යන්ති හෝති තමේනම් වික්ඛවේ නිරේපාලා මහා නිරේපක්ඛේ පන්තේ සෝකෝපන වික්ඛවේ මහා නිරයෝ චතුක්ඛන්නෝ චතුද්්වාරෝ විභන්තෝ භාගසෝමිතෝ අයෝපාකාර පරයන්තෝ අයසාපටි කුංජිතෝ තස්ස අයෝමයා භූමි ජලිතා තේජසායුතා සමන්තායෝජන සතං පරිත්වා තිට්ඨති සම්බදාම් අනේක පරයායේන පීකෝ අහං භික්ඛවේ නිරය කතං කතේයං යාවංචිදම් භික්ඛවේ නසුකරං අක්කානේන පාපුනිතුම් යාව දුක්ඛා නිරයාති සම්ති භික්ඛවේ තිරච්ඡාන ගතා පානාතින බක්ඛාත් තේ අල්ලානි පේතිනානි සුඛානි පේතිනානි දන්තොල්ලේහ කංකා දන්තේ කතමේච බික්ඛවේ තිරච්ඡානගතා පානාතින බක්ඛා අස්සාගෝනා ගද්රබා අජාමිගා ඒවා පරඤ්ඤේපේ කේකේ තිරච්ඡානගතා පානාතින බක්ඛා සකෝසෝ බික්ඛවේ බාලෝ ඉද කුබ්බේ රසාදෝ ඉද පාපානි කම්මානි කරේत्वा කායස්ස බේදා පරං මරණාත්තේ සංසත්තානං සහව්‍යතං උපපජ්ජති යේතේ සත්තා තින බක්කා සම්ති භික්ඛවේ තිරඥානගතා පානා ගෝත බක්ඛාන් තේ දෝරතෝව ගෝත ගන්ධං ගායිत्वा දාවන්තේ එත්ත බුඤ්ජේසාම එත්ත බුඤ්ජේසාමාතේ ශේයථාසිනාම බ්‍රාහ්මනා ආහුති ගන්ධේන දාවන්ති එත්ත බුඤ්ජිස්සාම එත්ත බුඤ්ජිස්සාමාති ඒවමේව කෝ භික්ඛවේ සම්තේ තිරච්ඡානගතා පානා ගෝත බක්ඛාන් තේ දෝරතෝව ගෝත ගන්ධං ගායत्वा දාවන්ති එත්ත බුඤ්ජිස්සාම එත්ත බුඤ්ජිස්සාමාති කතමේච භික්කවේ තිරච්ඡානගතා පානාගෝත බක්ඛා කුක්කුටා සෝකරා සෝනා සිඟාලා යේවා පනඤ්ඤේ පේක්කේ චේති රච්ඡානගතා පානාගෝත බක්ඛා සකෝසෝ භික්කවේ බාලෝ ඉද පුබ්බේ රසාදෝ ඉද පාපානේ කම්මානේ කරෙත්වා කායස්ස දේදා පරං මරණාත්තේ සංසත්තානං සාව්‍යතං උපපඤ්ඤති යේතේ සත්තා ගෝත බක්ඛා සම්ති බික්ඛවේ තිරඥානගතා පානා අන්ධකාරේ ජායන්තේ අන්ධකාරේ ජීයන්තේ අන්ධකාරේ මීයන්තේ කතමේච භික්ඛවේ තිරච්ඡානගතා පානා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මියන්ති කීටා කුලවා ගණ්ඩුප්පාදා ඒවා පනඤ්ඤේ පේක්ඛේ චේතිරච්ඡානගතා පානා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මියන්ති සකෝසෝ භික්ඛවේ බාලෝ පුබ්බේ රසාදෝ ඉද පාපානේ කම්මානේ කරෙත්වා කායස්ස බේදා පරම්මරණාතේ සංසත්තානං සහව්‍යතං උපපජ්ජති යේතේ සත්තා අන්ධකාරේ ජායන්ති අන්ධකාරේ ජීයන්ති අන්ධකාරේ මියන්ති සන්තේ භික්ඛවේ තිරච්ඡානගතා පානා උදකස්මින් ජායන්තේ උදකස්මින් ජේයන්තේ උදකස්මින් මියන්තේ කතමේච භික්ඛවේ තිරච්ඡානගතා පානා උදකස්මින් ජායන්තේ උදකස්මින් ජේයන්තේ උදකස්මින් මියන්තේ මච්ඡා කච්චපා සොන්සුමාරා ඒවා පනඤ්ඤේ පේක්කේ චේති රජ්ජානගතා පානා උදකස්මින් ජායන්තේ උදකස්මින් ජීයන්තේ උදකස්මින් මේයන්තේ සකෝසෝ භික්ඛවේ බාලෝ ඉද පුබ්බේ රසාදෝ ඉද පාපානි කම්මානි කරිත්වා කායස්ස බේදා පරං මරණාත්තේ සංසත්තානං සහෝයතං උපපජ්ජතේ යේතේ සත්තා උදකස්මින් ජායන්ති උදකස්මින් ජීයන්ති උදකස්මින් මේයන්ති සන්ති භික්ඛවේ තිරච්ඡානගතා පානා අසුචිස්මින් ජායන්ති අසුචිස්මින් ජීයන්ති අසුචිස්මින් මේයන්ති කතමේච භික්ඛවේ තිරඥානගතා පානා අසුචිස්මින් ජායන්තේ අසුචිස්මින් ජීයන්තේ අසුචිස්මින් මියන්තේ යේතේ භික්ඛවේ සත්තා පෝතිමච්ඡේ වාජායන්තේ පෝතිමච්ඡේ වාජීයන්තේ පෝතිමච්ඡේ වාමියන්තේ පෝති කුණපේවා පේයාලම් වෝතේ කුම්මාසේ වාප්පේයාලම් චන්දනිකාය වාප්පේයාලම් ඕලිගල්ලේ වාජායන්ති පේයාලම් සකෝසෝ භික්ඛවේ බාලෝ ඉද පුබ්බේ රසාදෝ ඉද පාපානේ කම්මානි කරේत्वा කායස්ස බේදා පරං මරණාතේ සංසත්තානං සහෝයතං උපපජ්ජති යේතේ සත්තා අසකෙස්මෙන් ජායන්තේ අසකෙස්මෙන් ජීයන්තේ අසකෙස්මෙන් මියන්තේ අනේක පරියායේන පේකෝ අහං වික්ඛවේ තිරච්ඡාන යෝනි කතං කතේයම් යාවංචනං වික්ඛවේ නසුකරං අක්ඛානේන පාපුනිතුම් යාව දුක්ඛා තිරච්ඡාන යෝනිතේ සේයතාපි බික්කවේ පුරිසෝ ඒකච්චිග්ගලං යුගං මහා සමුද්දේ පක්ඛේපේය තමේනම් පුරත්තිමෝ වාතෝ පච්චිමේන සංහරෙය්‍ය පච්චිමෝ වාතෝ පුරත්තිමේන සංහරෙය්‍ය උත්තරෝ වාතෝ දක්ඛිනේන සංහරෙය්‍ය දක්ඛිනෝ වාතෝ උත්තරේන සංහරෙය්‍ය තත්‍රාස්ස කාන කච්චපෝ සෝවස්ස සතස්ස වස්ස සතස්ස අච්චේන සතින් උම්මුජ්ජේය සංකින් මඤ්ඤත භික්ඛවේ අපිනුසෝ කානෝ කච්චපෝ අමුස්මින් ඒකච්චිග්ගලේ යුගේ ජීවං පවේසෙය්‍යාති යදේනෝ න බන්තේ කදාචි කරහකේ දීඝස්ස අද්දුනෝ අච්චේනාතේ තිප්පතරං කෝසෝ භික්ඛවේ කානෝ කච්චපෝ අමුස්මින් ඒකච්චිග්ගලේ යුගේ ජීවං පවේසෙය්‍ය අතෝ දුල්ලබතරහං භික්ඛවේ manussත්තං වදාමි සකින් විනිපාත ගතේන බාලේන තං කිස්ස හේතුං නහෙත්ත භික්ඛවේ අත්ථේ ධම්මචර්යා සමචර්යා කුසල කිරියා පුඤ්ඤ කිරියා අඤ්ඤමඤ්ඤ කාදිකා එත්ත භික්ඛවේ වත්තති දුබ්බල කාදිකා සකෝසෝ භික්ඛවේ බාලෝ සකේ කදාචේ කරහචේ දීගස්ස අද්දුනෝ අච්චයේන manussත්තං ආගච්ඡති යාන තානේ නේච කුලානේ චණ්ඩාල කුලං වා නේසාද කුලං වා වේන කුලං වා රථකාර කුලං වා පොක්කොස කුලං වා තථාරෝපේ කුලේ පච්ඡාජායති දලිද්දේ අප්පන්න පාන භෝජනේ කසිර බුත්තිකේ යත් කසිරේන ගාසච්ඡාදෝ ලබ්භති සෝච හෝති දුබ්බන්නෝ දුද්දසිකෝ ඕකෝටිමකෝ බහුවාබාධෝ කානෝ වා කුණී වා කුජ්ජෝ වා පක්ඛහතෝ වා නලාභී අන්නස්ස පානස්ස වත්තස්ස යානස්ස මාලා ගන්ධ විලේපනස්ස සේයාවසත පදේපේයස්ස සෝඛායේන දුච්චරිතං චරති වාචාය දුච්චරිතං චරති මනසා දුච්චරිතං චරතේ සෝඛායේන දුච්චරිතං චරෙත්වා වාචාය දුච්චරිතං චරෙත්වා මනසා දුච්චරිතං චරෙත්වා කායස්ස දේදා පරං මරණා අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති සේයතාවි බෙක්කවේ අක්ක දොත්තෝ පඨමේනේව කලිග්ගහේන පුත්තංසේ ජීයේත දාරංති ජීයේත සම්බං ශාපතේයම් තේ ජීයේත උත්තරින්පි අනුබන්ධං නිගච්ඡේය අප්පමත්ත කෝසෝ බෙක්කවේ කලිග්ගහෝ යංසෝ අක්ක දොත්තෝ පඨමේනේව කලිග්ගහේන පුත්තන්තේ ජීයේත දාරම්තේ ජීයේත සබ්බං සාපතේයම් තේ ජීයේත උත්තරින් තේ අනුබන්ධං නිගච්ඡේය අතකෝ අයමේව සතෝ මහන්තතරෝ කලිග්ගහෝ යං සෝබාලෝ කායේන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසාදොච්චරිතං චරිත්වා කායස්ස බේදා පරං මරණ අපායං දුග්ගතින් විනිපාතං නිරයං උපපජ්ජති අයං පිබෙක්කවේ කේවල පරිපෝරා බාල භූමීති තීනමානි බික්ඛවේ පණ්ඩිතස්ස පණ්ඩිත ලක්ඛනානි පණ්ඩිත නිමිත්තානි පණ්ඩිතාපදානානි කතමානි තේනේ ඉඩ භික්කවේ පණ්ඩිතෝ සුචින්තිත චින්තේච හෝති සුභාසිත භාෂේච සුකත කම්මකාරේච නොචේ සම්භික්කවේ පණ්ඩිතෝ සුචින්තිත චින්තේච අබවිස්ස සුභාසිත භාෂේච සුකත කම්මකාරේච කේනනම් පණ්ඩිතා ඥානෙය්‍යම් පණ්ඩිතෝ අයං බං සප්පරිසෝතේ යස්මාචකෝ භික්ඛවේ පණ්ඩිතෝ සුචින්තිත චින්තේච හෝති සුභාසිත භාසේච සුගත කම්මකාරේච තස්මානම් පණ්ඩිතා ජානන්ති පණ්ඩිතෝ අයං භවන් සප්පුරිසෝති සකෝසෝ භික්ඛවේ අයං පණ්ඩිතෝ ත්‍රිවිධං දික්ඛේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේති සචේ භික්ඛවේ පණ්ඩිතෝ සභාය වා නිසින්නෝ හෝති රතියාය වා නිසින්නෝ හෝති සිංහාටකේ වා නිසින්නෝ හෝති ත්‍රේ චේ ජනෝ සජ්ජන් තස්සාරුප්පං කතං මන්තේති සචේ භික්ඛවේ පණ්ඩිතෝ පානාති පාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරාමේරය මජ්ජපමාදට්ඨානා පටිවිරතෝ හෝති తත්‍ර භික්ඛවේ පණ්ඩිතස්ස එවං හෝති යං කෝ ජනෝ සජ්ජන් තස්සාරුප්පං කතං මන්තේතේ සංවිජ්ජන්තේව තේ ධම්මාමයේ අහං ච තේසෝ ධම්මේසෝ සම්දිස්සාමේතේ ඉදම් වික්කවේ පඬිතෝ පඨමන් දෙට්ඨේව ධම්මේ සුඛං සෝමනස්සම් පරිසංවේදේති පුනච පරම් වික්කවේ පඬිතෝ පස්සති රාජානෝ චෝරම් ආගුචාරින් ගහෙත්වා විවිධා කම්මකාරණා කාරෙන්තේ කසාහි පේතාලෙන්තේ වෙත්තේහි පිතාලෙන්තේ පේයාලම් අසිනාපේශී සංචෙන්දන්තේ පත්‍ර භික්ඛවේ පණ්ඩිතස්ස එවං හෝති යථාරෝපානං කෝ පාපකානං කම්මානං හේතෝ රාජානෝ චෝරං ආගුචාරින් ගහෙත්වා විවිධා කම්මකාරණාකාරෙන්තේ කසාහි පේතාලෙන්තේ වෙත්තේහි පේතාලෙන්තේ පේයාලම් අසිනාතිසේ සංචෙන්දන්තේ නතේ ධම්මා මයේ සංවිජ්ජන්තේ අහංචනත්තේ සෝ ධම්මේසෝ සම්දෙස්සාමේතේ ඉදම්පි බික්ඛවේ පණ්ඩිතෝ ဒ ුතියන් දිත්තේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේතේ පුනච පරම් වික්කවේ පණ්ඩිතම් පීඨ සමාරෝල්හං වා මංච සමාරෝල්හං වා ඡමාය වාස්සේමානං යානිස්ස පුබ්බේ කල්යානානේ කම්මානේ කතානේ කායේන සුචරිතානේ වාචාය සුචරිතානේ මනසා සුචරිතානේ තානිස්ස තම්පේ සමයේ ඕලම්බන්තේ අජ්ජෝලම්බන්තේ අබිප්පලම්බන්තේ සේයතාපි භික්කවේ මහන්තානම් පබ්බත කෝඨානං ඡායා සායන්න සමයම් පටවියා ඕලම්බන්තේ අජ්ජෝලම්බන්තේ අබිප්පලම්බන්තේ ඒවමේව කෝ භික්කවේ පණ්ඩිතං තේත සමාරෝල්හන් වා මංච සමාරෝල්හන් වා චමාය වාසේමානං යානිස්ස පුබ්බේ කල්යානානේ කම්මානේ කතානේ කායේන සුචරිතානේ වාචාය සුචරිතානේ මනසා සුචරිතානේ තානිස්ස සම්හි සමේ ඕලම්බන්තේ අජ්ජෝලම්බන්තේ අබිප්පලම්බන්තේ තත්‍ර වික්ඛවේ පණ්ඩිතස්ස එවං හෝති අකතනවත මේ පාපං අකතං ලොද්දං අකතං කිබ්බේසං කතං කල්යාණං කතං කුසලං කතං දීරොත්තානං යාවතා හෝති අකත පාපානං අකත ලොද්දානං අකත කිබ්බේසානං කත කල්යාණානං කත කුසලානං කත බේරොත්තානානං ගති සංගතින් පෙච්ච ගච්ඡාමේතේ සෝන සෝචති නකිලමති නපරිදේවති න උරත්ථාලින් කන්දති න සම්මෝහං ආපජ්ජති ඉදම් පිබික්ඛවේ පණ්ඩිතෝ තතියම් දිත්තේව ධම්මේ සුඛං සෝමනස්සං පටිසංවේදේති සකෝසෝ භික්ඛවේ පණ්ඩිතෝ කායේන සුචරේන්ද්‍රං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති යං කෝතම් භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය ඒකාන්තං එච්ඡං ඒකාන්තං කන්තං ඒකාන්තං මනාපන්තේ සග්ගමේව තං සම්මා වදමානෝ වදෙය්‍ය ඒකං සං ඉත්තං ඒකං සං කන්තං ඒකං සං මනාපන්තේ යාවං චිරම් වික්කවේ උපමාතේන සුකරා යාව සුඛා සග්ගාතේ එවං වොත්තේ අඤ්‍යතරෝ භික්ඛෝ භගවන්තං ඒතදවෝච සක්කාපන බන්තේ උපමං කාසොන්තේ සක්කා භික්ඛෝති භගවා අවෝච සේයතාවේ බික්කෝ රාජා චක්කවත්තේ සත්තහි රතනේහි සමන්නාගතෝ චතෝ හිත ඉද්දීහි තතෝ නිදානං සුඛං සෝමනස්සං පරිසංවේදේති කතමේහි සත්තහි ඉද බික්කෝ රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාවසිට්ඨස්ස තදහුපෝසතේ පන්නරසේ සීසන්නාතස්ස උපෝසතේ කස්ස උපරිපාසාද වරගතස්ස දිබ්බං චක්කරතනං පාතු භවතේ සහස්සාරං සනේමිකං සනාබිකං සබ්බාකාර පරිපෝරං සංදිස්වාන රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාව සිත්තස්ස එවං හෝති සුතං කෝපනමේතං යස්ස රඤ්ඤෝ කත්තියස්ස මුද්ධාව සිත්තස්ස තද උපෝසතේ පන්න රසේ සේසන්නහා තස්ස උපෝසතේ කස්ස උපරිපාසාද වරගතස්ස දෙබ්බං චක්කරතනං පාතු භවතේ සහසාරං සනේමිකං සනාදිකං සබ්බාකාර පරිපෝරං සෝහෝතේ රාජා චක්කවත්තේ අස්සන්නකෝ අහං රාජා චක්කවත්තේ තේ අතකෝ භික්ඛවේ රාජා කත්තියෝ මුද්ධාවසිට්ඨෝ උට්ඨායාසනා වාමේන හත්තේන බින්කාරං ගහෙත්වා දක්ඛිනේන හත්තේන චක්කරතනං අබ්බක්ඛිරති පවත්තතු බවං චක්කරතනං අබේවිජිනාතු බවං චක්කරතනං තේ අතකෝ තම් භික්ඛවේ චක්කරතනං පුරත්තිමන් දිසං පවත්තති අන්වදේව රාජා චක්කවත්තේ සද්දෙන් චතුරංගනියාසේනාය යස්මින් කෝපන භික්ඛවේ පදේශේ චක්කරසනම් පතිට්ඨාති තත්‍ර රාජා චක්කවත්තේ වාසං උපේති සද්දෙන් චතුරංගනියාසේනාය යේ කෝපන භික්ඛවේ පුරත්තිමාය දිසාය පටිරාජානෝ තේ රාජානම් චක්කවත්තින් උපසංකමෙත්වා ඒවමාහංසෝ ඒහි කෝ මහරජ ස්වාගතං මහරජ සකන්තේ මහරජ අනුසාස මහරජාත්තේ රාජා චක්කවත්තේ ඒවමාහ පානෝන හන්සබ්බෝ අදින්නන්නාදා සබ්බං කාමේසු මිච්ඡාන චරිතබ්බා මුසාන භාසිතබ්බා මජ්ජංන පාතබ්බං යථා බුත්සංච බුඤ්ජතාති යේ කෝපන භික්ඛවේ පුරත්තිමාය දිසාය පටිරාජානෝ තේරඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවಂತಿ අතකෝ තම් භික්ඛවේ චක්කරතනම් පුරත්තිම සමුද්දම් අජ්ජෝග හේत्वा පච්චොත්තරීत्वा දක්ඛිනන් දිසං පවත්තති පේයාලම් දක්ඛිනං සමුද්දං අජ්ජෝ ගහෙත්වා පච්චුත්තරිත්වා පච්චිමන් දෙසං පවත්තති තේයාලම් පච්චිමන් සමුද්දං අජ්ජෝ ගහෙත්වා පච්චුත්තරිත්වා උත්තරං දෙසං පවත්තති අන්වදේව රාජා චක්කවත්තේ සද්දෙන් චතුරංගනියා සේනාය යස්මින් කෝපන බික්කවේ පදේශේ චක්කරතනම් පතිට්ඨාති චත්‍ර රාජා චක්කවත්තේ වාසං උපේතේ සද්ධෙන් චතුරංගනියා සේනාය යේ කෝපන බික්කවේ උත්තරාය දිසාය පරිරාජානෝ තේ රාජානං චක්කවත්තෙන් උපසංකමෙත්වා ඒවමහංසෝ ඒහි කෝ මහරාජ ස්වාගතං මහරාජ සකන්තේ මහරාජ අනුශාස මහරාජාතේ රාජා චක්කවත්තේ ඒවමාහ පානෝන හංසබ්බෝ අදෙන්නං නාදා සබ්බං කාමේසෝ මිච්ඡා චරිතබ්බා මුසාන භාසිතබ්බා මජ්ජං පාතබ්බං යථා බුත්තං ච බුඤ්ජතාසේ යේකෝපන බික්කවේ උත්තරාය දිසාය පරිරාජානොත් තේරඤ්ඤෝ චක්කවත්තිස්ස අනුයුත්තා භවන්තේ අතකෝ සම්බෙක්කවේ චක්කරසනං සමුද්ද පරියන්තම් පටවින් අබිවිජිනිත්වා තමේව රාජධානෙන් පච්චාගන්त्वा අරඤ්ඤෝ චක්කවත්තිස්ස අන්තේ පුරද්්වාරේ අක්ඛාහතං මඤ්ඤේ තිට්ඨති අරඤ්ඤෝ චක්කවත්තිස්ස අන්තේ පුරද්්වාරං උපසෝභයමානං අරඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තිස්ස ඒව රූපං චක්කරසනං පාතු භවති පුනච පරම් භික්ඛවේ රඤ්ඤෝ චක්කවත්තිස්ස හත්ති රසනං පාතු භවති සම්බසේතෝ සත්තප්පතිට්ඨෝ ඉද්ධිමාවේහා සංගමෝ උපෝසතෝ නාගරාජා සංදිස්වාන රඤ්ඤෝ චක්කවත්තිස්ස චිත්තං පසේදතේ බද්ධකං වත බෝහත්ති ආනම් සචේ දමතං උපේයාති අතකෝ සම්භික්කවේ හත්ති රතනං සේයථාපි නාම බද්දෝ හත්කාජානීයෝ දීඝ රත්තං සුපරිදන්තෝ ඒවමේව දමතං උපේති බෝසපොම්බම් භික්ඛවේ රාජා චක්කවත්තී තමේව හත්ති රතනං වේමංසමානෝ පුබ්බන්න සමයං අබිරෝහිත්වා සමුද්ද පරයන්තං පටවෙන් අනුසංයායිත්වා සමේව රාජධානින් පච්චාගන්වා පාතරා සංඅකාශේ රඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තිස්ස ඒව රූපං හත්ති රතනං පාතු භවතේ පුනච පරම් භික්කවේ රඤ්ඤෝ චක්කවත්තිස්ස අස්සරතනං පාතු භවති සබ්බසේතෝ කාකසේසෝ මුඤ්ජකේසෝ ඉද්ධිමා දේහා සංගමෝ වලාහකෝ අස්සරාජා දිස්වාන රඤ්ඤෝ චක්කවත්තිස්ස චිත්තං පසේදති බද්ධකං වත බෝ අස්සයානං සචේ දමතං උපේයාතේ අතකෝතම් වික්කවේ අස්සරසනං සේයථාපි නාම බද්දෝ අස්සාජානීයෝ දීඝරත්තං සුපරිදන්තෝ ඒවමේව දමතං උපේති බෝත පුබ්බම් වික්කවේ රාජා චක්කවත්තේ තමේව අස්සරතනං වේමංසමානෝ පුබ්බන්න සමයං අබිරහෙත්වා සමුද්ද පරියන්තම් පඨවෙන් අනුසංයායෙත්වා තමේව රාජධානෙන් පච්චාගන්්වා පාතරාසං අකාශේ රඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තේස ඒව රූපං අස්සරතනං පාතු භවති පුනච පරම් භික්ඛවේ රඤ්ඤෝ චක්කවත්තේස මනිරතනං පාතු භවති සෝ හෝති මනිවේලුරියෝ සුභෝ ජාතිමා අට්ඨංසෝ සුපරිකම්මකතෝ තස්ස කෝපන භික්ඛවේ මනිරතනස්ස ආභාසමන්තා යෝජනම් පුටා හෝති බොහෝත පොබ්බම් වික්ඛවේ රාජා චක්කවත්තේ තමේව මණිරතනං වීමංසමානෝ චතුරංගනින් සේනං සන්නයි හෙත්වා මනින්ද ජග්ගං ආරෝපෙත්වා රත්තන්ද කාරතිමිසායම් පායාසී යේකෝපන භික්කවේ සමන්තාගාමා අහේසුං තේතේනෝ භාසේන කම්මන්තේ පයෝජේසුම් දිවාති මඤ්ඤමානෝ රඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තිස්ස ඒව රූපං මනිරතනං පාතු භවති පුනච පරම් භික්ඛවේ රඤ්ඤෝ චක්කවත්තිස්ස ඉත්ථේ රතනං පාතු භවති අබිරෝපා දස්සනීයා පාසාදිකා පරමාය වන්නපොක්කරකාය සමන්නාගතා නාති දීඝා නාති රස්සා නාති කිසා නාති තෝලා නාති කාලේ නාචෝදාතා අතික්කන්තා මානුසං වන්නං අප්පත්තා දිබ්බං වන්නං තස්ස කෝපන වික්කවේ ඉති රතනස්ස ඒව රූපෝ කාය සම්පස්සෝ හෝති සේයතාපි නාම තෝල පිටුනෝච කප්පාස පිටුනෝච අස්සකෝපන බික්කවේ ඉති රතනස්ස සීතේ උන්හානි ගත්තානි හොන්ති උන්නේ සීතානි ගත්තානි හොන්ති තස්සකෝපන බික්කවේ ඉති රතනස්ස කායතෝ චන්දන ගන්ධෝ වායති මොකතෝ උප්පල ගන්ධෝ වායති සංකෝපන බික්කවේ ඉති රතනම් ප්‍රඥෝ චක්කවත්තිස්ස පුබ්බුට්ඨායිනේ හෝතේ පච්චානිපාතේනේ කිංකාර පටිස්සාවිනේ මනාපචාරිනේ පියවාදිනේ තංච කෝපන භික්ඛවේ ඉති රතනං රාජානං චක්කවත්තිම් මනසාපිනෝ අතේ කරතේ කුතෝ පනකායේන රඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තිස්ස ඒව රූපං ඉති රතනං පාතු භවතේ පුනච පරම් භික්ඛවේ රඤ්ඤෝ චක්කවත්තිස්ස ගහපති රතනම් පාතු භවති තස්ස කම්ම විපාකයන් දිබ්බං චක්කුම් පාදු භවති යේන නිදින් පස්සතේ සස්සාමිකම්පේ අස්සාමිකම්පේ සෝ රාජානං චක්‍රවත්තින් උපසංඛමිත්වා ඒවමාහ අපොස්සුකෝ ත්වං දේව හෝහි අහන්තේ ධනේන ධනකරණීයං කරිස්සාමි තේ බොහෝච පොබ්බං බික්ඛවේ රාජා චක්කවත්තේ තමේව ගහපති රසනං වේමං සමානෝ නාවං අබිරෝහෙත්වා මජ්ජේ ගංගාය නදියා සෝතං ඕගහෙත්වා ගහපති රතනං ඒතද හෝච අතෝ මේ ගහපති හිරඤ්‍ය සුවන්නේ නාතේ තේන හිමහාරාජ ඒකං තීරං නාවා උපේතෝති ඉදේව මේ ගහපතේ අත්තෝ හිරඤ්ඤ සුවන්නේ නාතේ අතකෝ තන් දෙක්ඛවේ ගහපති රතනං උභෝහි හත්තේහි උදකේ ඕමසෙත්වා කෝරං හිරඤ්ඤ සුවන්නස්ස කුම්භින් උද්ධරිත්වා රාජානං චක්කවත්තිං ඒවමාහ අලං එත්තාවතා මහරජ අතං එත්තාවතා මහරජ පෝජිතං එත්තාවතා මහරජාති රාජා චක්කවර්ති ඒමමාහ අලං එත්තාවතා ගහපතේ කතං එත්තාවතා ගහපතේ පෝජිතං එත්තාවතා ගහපතේ තේ රඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තිස්ස ඒව රූපං ගහසති රතනං පාතු භවති පුනච පරම් භික්ඛවේ රඤ්ඤෝ චක්කවත්තිස්ස පරිණායක රතනං පාතු භවති පණ්ඩිතෝ ව්‍යත්තෝ මේ ධාවේ පටිමාලෝ රාජානං චක්කවත්තිං උපට්ඨාපේ සම්බං උපට්ඨාපේතුං අපයාපේ සම්බං අපයාපේතුං කපේ සම්බං කපේතුං සෝ රාජානං චක්කවත්තින් උපසංඛමිත්වා ඒවමාහ අප්පසුකෝ තන් දේව හෝහි අහං අනුශාසිස්සාමි තේ පරඤ්ඤෝ භික්ඛවේ චක්කවත්තිස්ස ඒව රූපං පරිණායක රතනං පාතු භවතේ රාජා භික්ඛවේ චක්කවත්තේ ඉමේහි සත්‍යේ රතනේහි සමන්නාගතෝ හෝතේ කතමාහි චතෝ හෙද්දේහේ ඉද බික්කවේ රාජා චක්කවත්ති අබිරූපෝ හෝති දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්කරකාය සමන්නාගතෝ අතිවිය අඤ්ඤේහි මනුස්සේහි රාජා භික්කවේ චක්කවත්තේ ඉමාය පඨමාය ඉද්ධියා සමන්නාගතෝ හෝති කුණච පරම් බික්කවේ රාජා චක්කවත්තේ දීඝායුකෝ හෝති චිරට්ඨිතිකෝ අතිවිය අඤ්ඤේහි මනුස්සේහි රාජා බික්කවේ චක්කවත්තේ ඉමාය ဒ ුතියාය ඉද්ධා සමන්නාගතෝ හෝති පුනච පරම් බික්කවේ රාජා චක්කවත්තේ අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපා කිනියා ගහනියා සමන්නාගතෝ නාතිසේතාය නාච්චොන්හාය අතිවිය අඤ්ඤේහි මනුස්සේහි පරාජා භික්කවේ චක්කවත්ති ඉමාය තතියාය ඉද්ධා සමන්නාගතෝ හෝති පුනච පරම් භික්කවේ රාජා චක්කවත්ති බ්‍රාහ්මණ ගහපති කාණං සියෝ හෝති මනාපෝ සේයතාපි වික්ඛවේ සිතා පුත්තානං පියෝ හෝති මනාපෝන් ඒවමේව කෝ වික්ඛවේ රාජා චක්කවත්ති බ්‍රාහ්මණ ගහපතිකානම් පියෝ හෝති මනාපෝන් පරඤ්ඤෝපි වික්ඛවේ චක්කවත්තිස්ස බ්‍රාහ්මණ ගහපතිකා පියා හොන්ති මනාපා සේයතාපි වික්ඛවේ පිතෝ පුත්තා පියා හොන්ති මනාපා ඒවමේව කෝ භික්ඛවේ රඤ්ඤෝ පේ චක්කවත්තිස්ස බ්‍රාහ්මන ගහපතිකාප්පියා හොන්ති මනාපාං බොහෝත පුබ්බං භික්ඛවේ රාජා චක්කවත්තේ චතුරංගිනියා සේනාය උය්‍යාන භූමින් නියාසේ අතකෝ භික්ඛවේ බ්‍රාහ්මන ගහපතිකා රාජානං චක්කවත්තෙන් උපසංකමිත්වා ඒවමාහංසෝ අතරමානෝ දේව යාහි යථා සංමයං චිරතරං පස්සේ යාමාතේ රාජාපි භික්කවේ චක්කවත්තේ සාරතින් ආමන්තේසේ අතරමානෝ සාරතේ පේසේහි යථාමම් බ්‍රාහ්මණ ගහපතිකා චිරතරම් පස්සේ යන්තේ රාජා භික්කවේ චක්කවත්තේ ඉමාය චතුත්ථාය ඉද්ධියා සමන්නාගතෝ හෝති පරාජා භික්කවේ චක්කවත්තේ ඉමාහේ චතෝ හි ඉද්දීහි සමන්නාගතෝ හෝති සංකින් මඤ්ඤත භික්ඛවේ අපිනකෝ රාජා චක්කවත්තේ ඉමේහි සත්තහි රතනේහි සමන්නාගතෝ ඉමාහේ චතෝ හිච ඉද්දීහි තතෝ නිධානං සුඛං සෝමනස්සං පරිසංවේදී තාතේ ඒතමේ කේනාපේ තේන පන්සේ රතනේන සමන්නාගතෝන් රාජා චක්කවත්තිත් තතෝ නිදානං සුඛං සෝමනස්සං පරිසංවේදීයේත කෝපනවාදෝ සත්ත්‍යේ රතනේහි චතෝ හිත ඉද්දීහෙති අතකෝ භගවා පරිත්තං පානිමත්තං පාසානං ගහෙත්වා බික්ඛු ආමන්තේසේ තංකින් මඤ්ඤත භික්ඛවේ කතමෝනුකෝ මහන්තතරෝ යෝචායන් මයා පරිත්තෝ පානිමත්තෝ පාසානෝ ගහිතෝ යෝචේ හිමවා පබ්බත රාජාති අප්පමත්තකෝ අයම් බන්තේ භගවතා පරිත්තෝ පානිමත්තෝ පාසානෝ ගහිතෝ හිමවන්තම් පබ්බත රාජානං උපනිදාය සංකම්පේන උපේති කලවාගම්පේන උපේති උපනිදෙම්පේන උපේති ඒවමේව කෝ බික්කවේ යං රාජා චක්කවත්තේ සත්ත්‍හි රතනේ හේ චතෝ හිච ඉද්ධේ හේ සමන්නාගතෝ තතෝ නිදානං සුඛං සෝමනස්සං පරිසංවේදේති සම්බිබ්බස්ස සුකස්ස උපනිදාය සංකම්පේන උපේති කලවාගම්පේන උපේති උපනිදෙම්පේන උපේති සකෝසෝ භික්ඛවේ පණ්ඩිතෝ සතේ කදාචේ කරහතේ දීගස්ස අද්දුනා අච්චයේන manussස්සං ආගච්ඡති යානිතානි උච්චා කුලානේ කත්තිය මහාශාල කුලං වා බ්‍රාහ්මණ මහා ශාල කුලං වා ගහපති මහා ශාල කුලං වා තතරූපේ කුලේ පච්ඡාජායති අඩේ මහා ධනේ මහා භෝගේ පහෝත ජාත රූප රජතේ පහෝත විත්තුපකරණේ පහෝත ධන ධඤ්ඤේ සෝච හෝති අබිරූපෝ දස්සනීයෝ පාසාදිකෝ පරමාය වන්න පොක්කරතාය සමන්නාගතෝ ලාභේ අන්නස්ස පානස්ස වත්තස්ස යානස්ස මාලා ගන්ධ විලේපනස්ස සේයාවසත පදේපේයස්ස සෝපායේන සුචරිතං චරති වාචාය සුචරිතං චරති මනසා සුචරිතං චරති සෝකායේන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස බේදා පරං මරණා සුගතින් සග්ගං ලෝකං උපපජ්ජති සේයතාපි බික්කවේ අක්කදුත්තෝ පඨමේනේව කටග්ගහේන මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡේය අප්පමත්තකෝ සෝ බික්කවේ කටග්ගහෝ යන්සෝ අක්ඛදුත්තෝ පඨමේනේව කටග්ගහේන මහන්තම් භෝගක්ඛන්දං අධිගච්ඡේය අතකෝ අයමේව තතෝ මහන්තකරෝ කටග්ගහෝ යං සෝ පණ්ඩිතෝ කායේන සුචරිතං චරිत्वा වාචාය සුචරිතං චරිत्वा මනසා සුචරිතං චරිත්වා කායස්ස බේදා පරං මරණා සුගතින් සද්දං ලෝකං උපපජ්ජති අයං බික්කවේ කේවල පරිපූරා පණ්ඩිත භූමීති ඉදම වෝච භගවා අත්තමනාසේ භික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දොන්ති බාල පණ්ඩිත සොත්තං නවමං